කරමින් දෙව්ලොව බඹලොව සිසාරා වැඩම කරමින් තුන්ලොව වැසි සකල සත්වයන්ගේ සංසාර දුක්ගිනි නිවීම පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් සූ 80000ක් වූ ශ්‍රී සද්ධර්ම ස්කන්ධයටත් දේශනාගත ධර්මයට අනුව තමන් වහන්සේලාගේ චිත්තසංතානයන් සකස් කර ගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනින් සදහට මෙතර වී වදාළ උතුම් කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි මේ පින්වත් පිරිස මේ සූදානම් වෙලා සිටින්නේ එදා ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්නට පින්වතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ ධර්මානුශාසනා පැවැත්වීමට පෙර අනුශාසනාව ශ්‍රවණය කරන්නා වූ ශ්‍රාවකයන්ගේ සිත් ධර්මානුශාසනාව වෙතටම ඇදගඟ තබා ගැනීම සඳහා දහම් අවවාදයක් දෙනු ලබනවා. ඒ දහම් අවවාදය මේ පින්වත් පිරිසට මෙහෙම සඳහන් කළොත් සුදුසුයි කියලා මා කල්පනා කළා. භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කරනවා සුනාත ධාරේත චරාත ධම්මේ මුලින්ම යම්කිසි කෙනෙක් නිවන් දකින්න කැමති නම් කරන්න තියෙන්නේ සුණාත. මනාව ශ්‍රවණය කරන්න කියලා කිව්වා. කුමක්ද මනාව ශ්‍රවණය කරන්න කියලා කිව්වේ? භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්මයයි මනාව ශ්‍රවණය කරන්න ඕනේ. වෙනත් වෙනත් දේවල් ශ්‍රවණය කිරීම තුළ අපේ හිතෙහි උපදින්නා වූ කාමච්ඡන්දේ ව්‍යාපාදේ ආදී අකුසල ධර්මයන් සහ මුලින්ම යටපත් කරන්න පුළුවන්කම තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහුවොත්. ආන් ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ මුලින්ම ශ්‍රාවකයාට කියලා දෙන්නේ සුණාත මනාව ශ්‍රවණය කරන්න. මනාව යොමු කරන ලද සවන්පත් යනෝ ඇතුව බණාන්න කියලා කිව්වා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්නා ධාරේත. එහෙම අහපු බණපද එකක් එකක් ගාන මතක තියාගන්න කියලා. උපමාවකුත් භාග්‍යවතුන් වහන්සේ කියලා දීලා තියෙනවානේ. දක්ෂ මාලාකාරයෙක් මල් මාලාවක් අමුණන්නේ යම් පරිද්දකින්ද ආන් ඒ වාගේ Tamange දේශවනට ඇහෙන ඇහෙන බන පදයක් පදයක් ගාන මතක තියාගන්න උත්සාහවත් වෙන්න කියලා කිව්වා. ඒකයි ධාරේත කියන වචනයෙන් අරුත් ගැන්වෙන්නේ. සරාත ධම්මේ ඉසේ අහලා ධාරණය කරගත්තා වූ බණපද තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව අත්හදා බලන්න කියලා කිව්වා. ධර්මයේ හැසිරෙන්න කියලා කිව්වා. දැන් මේ පින්වත් පිරිස අපි උදාහරණයක් විදිහට සලකලා බලමු. ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව අහලා තියෙනවනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව දන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කටපාඩම්. නමුත් යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ හැසිරෙන්නේ නැත්නම් අර සුණාත ධාරේත කියන කාරණා දෙකෙන්ම ඇති වැඩක් නැහැ. ආන් ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මනාව ධර්මය අහන්නත් ඕනේ ඒ අහපු ධර්මයේ මතක තියාගන්නත් ඕනේ ඒ දෙකම තිබුණත් වැඩක් නැහැ ඒ ධර්මය තුළ හැසිරෙන්නත් ඕනේ මේ මේ කාරණා තුනම යම් කිසි කෙනෙක් සම්පූර්ණ කරනවා නම් ඊටමත් ඉක්මනින් මේ සංසාර කාන්තාරයේ ඉක්මවලා නිර්වාණය නම් වූ ෂේම භූමියට පැමිණෙනවා කියලා කිව්වා. එහෙනම් පින්වතුනි අනාදිමත් කාලයක ඉඳන් අනන්ත අප්‍රමාණ දුක් විඳගෙන ආපු මේ සංසාර ගමන නිමා කරීමේ අදහසින්ම ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා කියන අදිෂ්ඨානය මේ පින්වත් පිරිස මුලින්ම තමන්ගේ හිතවල ඇති කරගන්නට ඕනේ. භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි අපිට දේශනා කරපු ධර්ම කාරණාවන් අතර මේ පින්වත් පිරිස දන්නවා බොහෝ විට මිනිස්සුන්ට දේශනා කළේ සූත්‍ර දේශනාවන්. දැන් අභිධර්ම පිටකේ අරගත්තාම භාග්‍යවතුන් වහන්සේ අභිධර්ම පිටකේ දේශනා කරේ තවතිසාවශ දෙවියන්ටනේ. ඒක තවතිසා භවනේදී දිව්‍ය ලෝකෙහි දෙවියන්ට දේශනා කරන්න හේතු උනේ මිනිසුන්ට මේ ධර්මය ඉතාමත් පහසෙන් ග්‍රහණය කරගන්න අපහසුයි. ඒ කාරණාව නිසා තමයි දෙවියන්ට අභිධර්මයේ දේශනා කරේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ විනය ශික්ෂාවන් පැනවුවේ විශේෂයෙන්ම භික්ෂු භික්ෂුණිය කියන උගතෝ සංඝයාට. නමුත් පින්වතුනි දෙවියන්ට, මිනිසයන්ට, බ්‍රහ්මයන්ට, ගිහියන්ට පැවිද්දන්ට මේ සියලුම දෙනාට තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම සඳහා උපකාරී වෙන පරිද්දෙන් දේශනා කරපු ධර්මයන්ට තමයි කියේ සූත්‍ර දේශනා කියලා. එතකොට අද දවසේදී මේ පින්වතුන්ට මේ සූත්‍ර දේශනාවන් අතර සඳහන් වෙලා තියෙන වටිනා කියන සූත්‍රයක් තමයි කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ දිනවල අර්ථ විවරණය කරමින් යන්නේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේනේ. මේ මූලපණ්ණාසකයේ තුල ඇතුළත් වෙන වර්ග පහෙන් මහා යමක වර්ගය තුල අන්තර්ගත වෙනවා හතරවෙනි සූත්‍රයේ හැටියට චූලගෝපාලක සූත්‍රය. පින්වතුනි මේ සූත්‍රයේ චූලගෝපාලක කියලා නම් කරලා තියෙන්නේ ඇයි? මේ චූලගෝපාලක කියන සූත්‍රයේ හැටියට මේ සූත්‍රය නම් කරන්නේ තවත් ගෝපාලක සූත්‍රයක් මේ වර්ගය තුල මීට පෙර අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මහා ගෝපාලක සූත්‍රය කියන නමින් ඒ සූත්‍රයේ එතනදී අන්තර්ගත වෙලා තියෙනවා ධර්ම කාරණාවන් පිළිබඳව සාපේක්ෂව සලකලා බලනකොට මහා ගෝපාලක සූත්‍රයට වඩා අඩුවෙන් ධර්ම කාරණාවන් කෙටියෙන් තමයි මේ චූල ගෝපාලක සූත්‍රය තුලදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. ආන් ඒ නිසා මීට පෙර තිබුණු සූත්‍රය මහා ගෝපාලක සූත්‍රය හැටියටත් දැන් අපි මේ සඳහන් කරනු ලබන සූත්‍රය චූල ගෝපාලක සූත්‍රය හැටියටත් භාග්‍යවතුන් වහන්සේ නම් කරලා තියෙනවා. මේකට චූලගෝපාලක සූත්‍රය කියලා නම් කරලා තියෙන්නේ උපමාවට අරගෙන තියෙනවා ගොපල්ලෙක්. ගෝපාලකය කියලා කියන්නේ ගොපල්ලා කියන එකනේ. අපේ සරල සිංහල වචනයෙන් කියනවනම් හරක් බලා ගන්න තැනැත්තා ගවපට්ටියක් පාලනය කරන්න ආව තැනැත්තට තමයි ගොපල්ලා කියලා කියන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. එදා වජ්ජි නුවර වාසය කරන කාලයේදී සූත්‍ර පිටකේ අන්තර්ගත වෙලා තියෙන ඒ කාරණාව පාළියෙන් ඒවං මේ සුතං ඒකං සමයං භගවා වජ්ජේසු විහෙරති උක්කචේලායන් ගංගාය නදියා තීරේ භාග්‍යතුන් වහන්සේ වජ්ජි කියන රටෙහි වාසය කරනකොට උක්කචේලායන් කියලා ගඟක් ඒ අසබඩ තිබිලා තියෙනවා. ඒ ගඟ තීරෙහි තමයි භික්ෂුන් වහන්සේලාට මේ සූත්‍රය පැහැදිලි කරන්නේ. පින්වතුනි අර්ථ කතාව තුළ සඳහන් වෙලා තියෙනවා මේ උක්කචේලායන් කියන නම මේ නගරයට යොදලා තියෙන්නේ ඇයි කියලා. මේ නගරය නිර්මාණය කිරීම සඳහා ඒ නගර වාසීන් විසින් සැලසුම සකස් කරලා නගරයේ කැණීම් කටයුතු සිදු කරනකොට ගංගාවේ හිටපු මාළුවෙක් ඇවිල්ලා තියෙනවා මේ ගොඩබිමට. ගොඩබිමට ආවට පස්සේ රෙදි තෙල් භාජන වල දමලා ගිනි කුල් කරලා මේ මත්ස්‍යව අරගෙන ප්‍රවේශමට තියලා තියෙනවා. ආන් ඒ නිසා තමයි උක්කචේලායන් කියලා මේ නගරයට නම් පට බැඳිලා තියෙන්නේ. මෙහෙම මාළුව අරගෙන තියලා ආපහු නගරය විවෘත කරනකොට ඒ පිරිසට කල්පනා වෙනවා අපි මේ නගරය සැලසුම් කරන දවසේදී මාළුවෙක් කරගත්තා නේද? එහෙනම් මේ මාළුවව සිහිපත් වීම පිණිස උක්කචේලායන් කියලා නම තබමු. ආන් ඒ අර්ථේනොත් මේ උක්කචේලායන් කියලා මේ නගරය නම් කළා කියලා අටුවාව තුලයි ඒ කාරණාව පැහැදිලි කරලා තියෙන්නේ. මේ උක්කචේලා කියන නගරයේ වැඩ කරනකොට භාග්‍යවතුන් වහන්සේ මේ ගංගා තීරයේදීම මේ සූත්‍ර දේශනාව දේශනා කරන්න හේතුවක් තියෙනවා. මේ ගංගා තීරයේ හාත්පස බුදුරජාණන් වහන්සේ විමසලා බලනවා. බලනකොට ගංගා තීරය ඊටමත් රමණීයයි. සීත සුළඟින් භික්ෂුන් වහන්සේලාගේ ශාරීරික සුවපත් භාවයට පත් වෙලා මේ වෙලාවේදී මේ ගංගා තීරයම උපමා කරගෙන යම් දේශනාවක් ස්වාමීන් වහන්සේලාට පවත්වනවා නම් ඒක භික්ෂුන් වහන්සේලාට හොඳින් මතක තබා ගන්න පහසුවක් වෙනවා. ඒ නිසා මේ ගංගාව පිළිබඳව ටිකක් විමසලා බලන්න ඕන කියලා කල්පනාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ බුදුනුවණ අතීතයේ වෙතට අරගෙන යනවා. කල්පනා කරලා බලනවා මේ ගඟ නිසා යම්කිසි කෙනෙකුට යහපතක් සිද්ධ වුණොත් අවස්ථාවක් තියෙනවාද? එහෙමත් නැත්නම් මේ ගඟ නිසා යම්කිසි කෙනෙකුට අයහපතක් සිද්ධ වුණු අවස්ථාවක් තියෙනවාද? යහපතක් සිද්ධ වුණු අවස්ථාවක් තියෙනවද? අයහපතක් සිද්ධ වුණු අවස්ථාවක් තියෙනවද කියලා මේ අවස්ථාවන් දෙකම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ නුවණ යොමු කරනකොට බුදුරජාණන් වහන්සේට සිහිපත් වෙනවා ගවයෝ සමූහයකට ගොපල්ලෙක් නිසා මේ ගංගාව තුල යහපතක් සිද්ධ වුණු අවස්ථාවකුත් තියෙනවා. ගවයෝ රැළකට ගොපල්ලෙක් නිසා මේ ගංගාව ඇසුරු කරගෙන අයහපතක් සිද්ධ වුණ අවස්ථාවකුත් තියෙනවා. එහෙනම් මේ අවස්ථා දෙකම උපමා කරගෙන භික්ෂූන් වහන්සේලාට මේ සූත්‍ර දේශනාව පැවැත්වීම සුදුසුයි කියලා හිතලා භාග්‍යවතුන් වහන්සේ මේ චූල ගෝපාලක සූත්‍රය පැහැදිලි කරන්න පටන් ගන්නවා. සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ භූත පුබ්බං භික්කවේ මාගදකෝ ගෝපාලකෝ දුප්පඤ්ඤ ජාතිකෝ මහණෙනි මම පෙර වෙච්ච සිදුවීමක් ඔබලාට මුලින්ම සිහිපත් කරන්නම්. මහණෙනි මේ මගද රටෙහි වාසය කළ දුප්පඤ්ඤ ජාතික වූ ගොපල්ලෙක්. දුප්පඤ්ඤ ජාතිකයි කියලා කියන්නේ නුවණ නැහැ. ප්‍රඥාව නැහැ. හිතන්න කල්පනා කරන්න බුද්ධිය මෙහෙවන්න තරම් සුදුසුකමක් ශක්තිමත් භාවයක් ඒ ගොපල්ලාට තිබුණේ නැහැ. ඒකයි දුප්පඤ්ඤ ජාතිකෝ කියලා කිව්වේ. මේ මගද රටෙහි වාසය කරපු මේ ගොපල්ලා එක්තරා දවසකදී තමන්ගේ ගව පිරිස මේ මගධ රටේ ඉඳන් එහා පැත්තේ තියෙනා වූ විදේශ රටට ගඟෙන් එතෙර කරවන්න කල්පනා කළා. මේ මගධ රටත් විදේශ රටත් වෙන් කරන්නා වූ මහා විශාල ගංගාවක් තියෙනවා. මේ ගංගාවේ තරණය කරලා තමන්ගේ ගවයන්ව එගොඩට එතර කළ යුතුව තියෙනවා. මේ දුප්පඤ්ඤ ජාතික වූ නුවණ නැති ගොපල්ලා විසින් මේ ගවයන්ව ඈතර කරනකොට මුලින්ම ගවපට්ටියේ ඉන්නා වූ ශක්තිමත් ගවයින් මේ ගඟට බස්සවනවා. හැබැයි මේ ගඟට බස්සවන ගවයන් පිළිබඳව මේ දුප්පඤ්ඤ ජාතික වූ ගෝපාලකයා විසින් ගෝපල්ලා විසින් හරි හැටි දන්නේ නැහැ. මේ ගවයන්ට මේ ගංගාව ඉක්මවලා පරතරට යන්න සුදුසුකම් තියනවාද? එහෙම යනකොට මගදී ගිමන් ඇරීම සඳහා වැලිතලාවන් කීපයක් ගංගාව මැදේ පිහිටලා තියෙනවාද? පරතර කඩකෝල් සහිතයිද? පරතර පහසුවෙන් ගොඩ වෙන්න පුළුවන්ද කියලා කිසියම් දෙයක් විමසන්නේ, සොයන්නේ බලන්නේ නැහැ. ගොපල්ලා විසින් අර මහා වෘෂභයන්ව මේ ගංගාවට බස්සවනවා. බොහෝම වෙහෙසටපත් වෙලා මේ මහා වෘෂභයෝ ගංගාවේ පරතරටම ගමන් කරනවා. ගමන් කරලා බලනවා පාදයේ තියන්න සුදුසු ස්ථානයක් මේ යුරේ තියෙනවද කියලා. එහෙම හොයලා බලනකොට මේ ප්‍රධාන උෂදයන්ට එහෙම තැනක් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. කටුකොහලින් පිරුණා වූ ඒ එහා තීරයට අඩිය තියන්න බෑ කියලා දැනගෙන එහෙම්මම නතර වෙනවා මේ ප්‍රධාන උෂභය රැළ. ඊට පිටිපස්සෙන් ඉන්නා වූ ඊළඟ උෂභරලත් කල්පනා කරනවා නායක උෂභයෝ ශක්තිමත් උෂභයෝ මෙතන නතර වෙලා එහෙනම් අපිට යන්න පුළුවන් කමක් නැත්තේ නේ අපිත් මේ ගංගාව මැද්දේ නතර වෙන්න ඕන කියලා ඒ උස බැලලත් ඒ විදිහටම ගංගාව මැද්දේ නතර වෙනවා. ඊළඟට නහඹු වස්තුව සහ වැස්සියෝ ඊට පිටිපස්සෙන් ගමන් කරනවා. ඒ නහඹු වස්තුව වැස්සියෝ කල්පනා කරනවා ප්‍රධාන ගවරන්තියෙහි වාසය කරන්නා වූ විශාල උෂභයෝ නතර වුණා. ඊළඟට මධ්‍යම ප්‍රමාණයෙහි උෂභයෝ ටික නතර වුණා. එහෙනම් මේ අය ගමන් කරන්නේ නැතුව අපිට ගමන් කරන්න බෑ කියලා හිතලා ඒ උෂභයෝ ටිකත් ගංගාව මැද්දේ නතර වෙනවා. ඊළඟට ඒ දවසේ උපන්නා වූ පුංචි වහු පැටවු ඉන්නවා. ඒ වහු පැටවුනොත් මේ ගංගාවට බහැලා අර මුලින් ගියපු ගවයෝ ඊතර උනේ නැහැ. ඒ වගේම ගංගාව මැද්දේ නතර වෙනවා. ගවයෝ විශාල ප්‍රමාණයක් ගංගාව මැද්දේ නතර වෙලා ගඟදිය පහසුවෙන් පහළට ගලාගෙන යන්න පුළුවන් කමක් නැත්තේ නෑ දියසුලියක් හටගන්න පටන් ගත්තා මේ දියසුලිය නිසා මේ සියලුම ගව රංචුව මහා සමුද්‍රයට ගහගෙන ගියා ගවයන්ගේ එක රෝම කෝපයක්වත් ඉතුරු කරගන්න බැරි වුණා කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා. මොකක්ද උපමාව? එක්තරා දුෂ්ප්‍රාඥ වූ ගොපල්ලෙක් තමන්ගේ ගව රංචුව මෙහා ගන්තරේ ඉඳන් ඉහා ගන්තරයට එතර කරන්න කල්පනා කළා. ඉහා ගන්තරේ තියෙනා වූ ස්වභාවය පිළිබඳව විමසුවේ නැහැ. මේ ගවයන්ට විවේක ගන්න පුළුවන් වැලිතලා ගඟ මැදෙහි පිහිටලා තියෙනවද කියලා විමසීමක් සිදු කළේ නැහැ. කිසියම් විමසීමක් දෙලිල්ලක් බැලිල්ලක් නැතුව ගවරාංචුව ඉතර කරවීම සඳහා ඒ ගංගාවට බැස්සුවා ඒ ගවයෝ පෙළට ගිහිල්ලා ඒ ගංගාව මැද්දේ නතර වුණා දියසුලියක් ඇවිල්ලා සියලුම ගවයෝ ටික ගහගෙන මහා සමුද්‍රයටම යන්ට ගියා මෙන්න මේ කාරණාව උපමාවට අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේව කෝ භික්කවේ යේකේච සමනාවා බ්‍රාහමනාවා අකුසලා ඉමස්ස ලෝකස්ස අකුසලා පරස්ස ලෝකස්ස මහණෙනි ආන් ඒ වාගේ යම් ශ්‍රමණේක හෝ වේවා බ්‍රාහමණේක හෝ වේවා මේ ලෝකේහි දුෂ්ප්‍රඥයි නම් නුවණ නැත්තම් ප්‍රඥාව නැත්තම් ඒ දුෂ්ප්‍රඥ වූ නුවණ නැති ඒ ශ්‍රමණයා බ්‍රාහමණයා ස්කන්ධයෝ කියන්නේ මොනවද කියලා හරියට දන්නේ නැත්තම් ධාතු පිළිබඳව මනාව දැනුමක් නැත්නම් ආයතන පිළිබඳව මනා දැනුමකින් යුක්ත නැත්නම් පරලෝකයේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව මනාව දැක්මක් මනා දැනීමක් නැත්නම් ඒ වගේම මායාගේ නිවසට අයත් වෙච්ච ධර්මය මොනවද කියලා ඒ ශ්‍රමණයා බ්‍රාහමණයා දන්නේ නැත්නම් මායාට අයත් නොවෙන්නා වූ ස්ථානය මොකක්ද කියලා ඒ ශ්‍රමණයා බ්‍රාහමණයා මනාව දන්නේ නැත්නම් නව ලෝකෝත්තර ධර්මය මොකක්ද කියලා දන්නේ නැත්තම් ඒ වගේම ත්‍රිභූමික වූ කුසලය පිළිබඳව දන්නේ නැත්තම් ත්‍රිභූමික වූ අකුසලය පිළිබඳව මනාව දන්නේ නැත්තම් ආන්ගේ ශ්‍රමණයා හෝ බ්‍රාහමණයා හෝ කියන දේ පිළිබඳව යම්කිසි කෙනෙක් අවධානයෙන් යුක්තව අහගෙන හිටියොත් ඒ කිව්වේ නුවණ නැති ප්‍රඥාව නැති ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව මෙලොව පිළිබඳව පරලෝක පිළිබඳව මායයට අයිති දේ පිළිබඳව මායයට අයිති නැති දේ පිළිබඳව නව ලෝකෝත්තර සීසත් ධර්මයේ පිළිබඳව කුසලයේ පිළිබඳව අකුසලයේ පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැති ඒ අඥාන වූ ශ්‍රමණ බ්‍රාහමණයා කියන දේ යම් කිසි කෙනෙක් අහගෙන ඉන්නවා. එහෙම අහගෙන ඉන්න කෙනාට බොහෝ කාලයක් අහිත පිනිස දුක පිනිස ඒ අසාසිතීන හේතු වෙනවා කියලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා නුවණ නැති ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් යම් දෙයක් කියනවා නම් ආන් ඒ කියන දේ අහන්න එපා. එහෙම ඇහුවොත් එහෙම තමන්ගේ ජීවිතය අනිවාර්යෙන් පිරිහීමට ලක් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ අර දුෂ්ප්‍රාඥ වූ ගොපල්ලාට දුෂ්ප්‍රාඥ වූ ශ්‍රමණ බ්‍රාහ්මණය උපමා කරලා පෙන්නනවා. භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට මේ දුෂ්ප්‍රාඥ වූ ශ්‍රමණ බ්‍රාහ්මණය හැටියට එදා සඳහන් කරන්නට යෙදුනේ ඒ ಭಾರತೀಯ සමාජය තුල වාසය කරපු ශාස්ත්‍රාස්ත්‍රවරු ගැන කියලා අර්ථ කතාව විසින් පැහැදිලි කරලා තියෙනවා. මට මේ වෙලාවේදී 100ට නැගෙනවා සාමාන්‍ය ඵල සූත්‍රය. සාමාන්‍ය ඵල සූත්‍රයේදී අජාසත් මහරජුරු හරි අපූර්ව කාරණාවක් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේදී පැහැදිලි කර සිටිනවා මේ ශාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීම් පිළිබඳව. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම එදා සත්‍යාස්ත්‍රූවරු ළඟට ගියා. මුලින්ම ගමන් කරේ පූර්ණ කාශ්‍යප ළඟට. පූර්ණ කාශ්‍යප ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ මම විමසා සිටියා. එවත් පූර්ණ කාශ්‍යපේනි. මේ ජීවිතය තුළදී ලබන්න පුළුවන් ශ්‍රමණ ඵලයක් තියෙනවද කියලා. ඒ වෙලාවේදී පූර්ණ කාශ්‍යප මට සඳහන් කළා මහරජතුමනි යම්කිසි පුද්ගලයෙක් යම්කිසි කෙනෙක්ව මරණයටපත් කරනවා. තවත් කෙනෙක් ලවා මරවනවා. සොරකම් කරනවා, සොරකම් කරවනවා. පරාඹුවන් කරා යනවා, බොරු කියනවා, සුරාව මත්පැන් මද්ද්‍රව්‍ය පානය කරනවා. මහරජතුමනි යම් කිසි කෙනෙක් ගංගානම් ගඟේ ඉහළ තීරයේ ඉඳන් පහළ තීරය දක්වා වාසය කරන්නා වූ සත්වයෝ සියල්ල මරණයටපත් කරලා එකම මස් ගොඩක් බවට පත් කරනවා කියලා කිව්වා. ඒ කිව්වේ ප්‍රාණඝාතය සිදු කරනවා අදත්තාදානය සිදු කරනවා කාමයේ වර්ධවා හැසිරෙනවා බොරු කියනවා සුරාව මත්පැන් පානය කරනවා පංච දුෂ්චරිතයම සිදු කරනවා ගංගානම් ගඟේ ඉහළ තීරයේ ඉඳන් පහළ තීරය දක්වා ඉන්නා වූ සියලුම සත්වයෝ මරණයටපත් කරලා එකම මස් ගොඩක් බවට පත් කරනවා කියලා කිව්වා. මේ කොයිතරම් අකුසල ධර්මයන් සිදු කළත් එහි විපාක සකස් වෙන්නේ නැහැ කියලා කිව්වා. විපාක සකස් වෙන්නේ නැහැ විතරක් නෙමෙයි. අකුසලයේ කියලා පණවන්න පුළුවන්කමකුත් නැහැ කියලා කිව්වා. ඒ සියල්ල අකුසලයේ කියලා පණවන්න පුළුවන්කමකුත් නැහැ විපාක සකස් වෙන්නේත් නැහැ කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි. මේ පූර්ණ කස්සප නැවතත් සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් දම් පූජා කරනවා. සීලය ආරක්ෂා කරනවා. භාවනාදී කටයුතු වල නිරත වෙනවා. ආන් ඒ කාරණාවන් නිසා තමන්ගේ ජීවිතය තුළ සිද්ධ වෙන්නා වූ කුසලයක් නැහැ කියලා කිව්වා. ඉන්ද්‍රිය සංවර කරගෙන හිටියට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කළාට දානය පූජා කළාට සීලය රැක්කට හිත සමාධිමත් කරගන්න උත්සාහවත් කෙරුවට ඒකෙන් සිද්ධ වෙන්නා වූ කුසලයකුත් නැහැ කියලා කිව්වා. එතකොට පූර්ණ කාශ්‍යප කුසලයක් ප්‍රතික්ෂේප කළා අකුසලයක් ප්‍රතික්ෂේප කළා. එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේ එදා මේ කාරණාව දේශනා කළේ කොයිතරම් ශ්‍රාවකයාට වැදගත් වෙයිද කියලා සලකලාද කියනවා නම් එදා මේ දුෂ්ප්‍රඥ වූ ශ්‍රමණ බ්‍රාහමණයෝ මේ ಭಾರತೀಯ සමාජය තුළ මේ වගේ දෘෂ්ටීන් පතුරලා තිබුණා. ආන් මේ දෘෂ්ටීන් යම් කිසි කෙනෙක් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය තුළට එක්කාසු කරගත්තා නම් ඒ වැරදි දෘෂ්ටිය නිසාම තමන්ගේ ජීවිතය ඒකාන්තයෙන්ම අසාර්ථක භාවයට පත් වෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ මෙතනදී හෙළිදරව් කරන්නේ. ඒ වගේම අජාසත් මහරජුරෝ එදා පැහැදිලි කරානේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී මක්කලී ගෝසාල පිළිබඳව මක්කලී ගෝසාල සඳහන් කරනවලු සත්වයින්ගේ කෙලසීමට හේතු වෙන්නා වූ ධර්මතාවයක් මේ ලෝකේ නැහැ කියලා කිව්වා. සත්වයින්ගේ පිරිසිදුභාවයට හේතු වෙන්නා වූ ධර්මතාවයකුත් නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ යම්කිසි පවක් සිදු කළොත් ඒයින් සත්වයෝ කෙලෙසෙන්නේ නැහැ. යම්කිසි පුණ්‍ය කර්මයක් සිදු කළොත් ඒයින් සත්වයන්ගේ පිරිසිදු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. යම්කිසි ශ්‍රමණක් බ්‍රාහ්මණයෙක් අනුශාසනා කරනවා නම් ඒ අනුශාසනාව මත හික්මුණා කියලා පළක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම යම්කිසි කෙනෙක් මහා පුරුෂ පරාක්‍රමයකින් යම් ධර්මයක් අවබෝධ කළ යුතුයි කියලා සඳහන් කරනවා නම් එසේ මහා පුරුෂ පරාක්‍රමයකින් අවබෝධ කළ යුතු ධර්මයකුත් නැහැ. එසේ මහා පුරුෂ පරාක්‍රමයක් මේ ලෝකයේ තුල විද්‍යාමාන වෙන්නේත් නැහැ කියලා එදා මක්කලි ගෝසාල අජාසත් මහරජුරවන්ට පැහැදිලි කරනවා. ඉතින් මේ වගේ දර්ශනයක් මේ වගේ ධර්මයක් යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් මොකද වෙන්නේ? ඒකාන්ත වශයෙන්ම තමන්ගේ ජීවිතය අසාර්ථකභාවයටපත් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සඳහන් කළා එදා අජිත කේශ කම්බල විසින් පැහැදිලි කරනු ලබන ඒ දර්ශනය අජිතකේශ කම්බලත් සඳහන් කරන්නේ දානයක් නැහැ, යාගයක් නැහැ, ගරු බුහුමන් කිරීමෙන් පළක් නැහැ, කුසල අකුසල කර්මයක් නැහැ, මේ ලෝකයක් නැහැ, පරලෝකයක් නැහැ. මෙන්න මේ වාගේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටියම තමයි අජිතකේශ කම්බලත් සඳහන් කරන්නේ. අජිතකේශල කම්බල මේ මේ දර්ශනය යම් කිසි කෙනෙක් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට එකතු කරගත්තා නම් ඒකාන්ත වශයෙන් මේක අහිත පිනිස දුගතිය පිනිස තමයි පවතින්නේ. පකුඩ කච්චායන සඳහන් කරනවලු කිසිවෙකු විසින් නොකල කිසිවෙකු විසින් නැවීමක් සිදු නොකලා වූ නොයිපදුණු නොසෙල්වන කණුවක්සේ නිශ්චල වූ ධාතු සමූහය හතක් තමයි මේ ශරීරය කියලා කියන්නේ. මොනවද ඒ ධාතු සමූහය හත? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, සුඛ, දුක්ඛ, ප්‍රාණ කියලා ධාතු හතක් තියෙනවා. මෙන්න මේ ධාතු හතෙන් සමන්වාගත වෙච්ච දෙයක් මිසක් මෙතන සත්ව පුද්ගල ආත්මීය ස්වභාවයක් නෑ. යම් කිසි කෙනෙක් යම් ආයුධයක් අරගෙන යම් කෙනෙක්ව තුවාල කළොත් එතනදී අපිට දක්වන්න පුළුවන් වෙන්නේ ධාතු සමූහයක් අතරින් ආයුධයක් ගියා කියලා විතරයි. ඒ තුල සකස් වෙන්නා වූ අකුසලයක් ඒ වසිදු නොකිරීම මත සකස් වෙන්නා වූ කුසලයක් පණවන්න බෑ කියලා පකුද කච්චායන කියලා දෙනවා. ඒ වගේම නිගණ්ඨනාත පුත්‍රයන් සඳහන් කරනවා චතුයාම සංවරය පිළිබඳව. සිහිල්දිය යම්කිසි කෙනෙක් පාවිච්චි කරනවා නම් ඔහුට ඒක අනර්ථකාරී වෙනවා කියලා කිව්වා. පිඹහල පව් ඇතුව වාසය කරන්න කිව්වා. මොනර පිල් කලඹක් අරගෙන මහ පොළව පිසගෙන ඒ මත පාද තබමින් ගමන් කරන්න කියලා කිව්වා. එයි මොනර පිල් කලඹක් අරගෙන මේ මහ පොළව පිසින්නේ පුංචිම හරි සත්වයේ තමන්ගේ අතින් නොදැනුවත්ව හරි මරණයටපත් වුණොත් ඒ තුල අකුසලයක් සකස් වෙනවා කියලා තමයි මේ නිගණ්ඨනාථ පුත්‍රයෝ සඳහන් කරන්නේ. ඒ වගේම සංජය බෙල්ලට්ටි පුත්‍ර සඳහන් කරනවා යම් කිසි කෙනෙක් සංජය බෙල්ලට්ටි පුත්තගෙන් ඇහුවොත් එහෙම මේ ලෝකය කියලා දෙයක් තියනවද? ඒ වෙලාවේදී සංජය බෙල්ලට්ටි පුත්ත සඳහන් කරනවලු මම මේ ලෝකය කියලා යමක් තියෙනවයි කියලා පිළිගන්නෙත් නැහැ. මගෙන් යම් කිසි කෙනෙක් පරලෝකය කියලා දෙයක් තියෙනවද කියලා විමසුවොත් මම එහෙම පිළිගන්නෙත් නැහැ. මෙලව ඇත්තේත් නැතයි නැත්තේත් නැතයි කියලා පිළිගන්නෙත් නැහැ. යම් කිසි කෙනෙක් අහුවොත් එහෙම මගෙන් යම් කිසි සත්වයක් මේ ලෝකේ වාසය කරනවාද කියලා මම එහෙම පිළිගන්නෙත් නැහැ. යම් කිසි සත්‍යයක් මේ ලෝකයේ තුල වාසය කරන්නේ නැද්ද කියලා අහුවොත් මම එහෙම පිළිගන්නේත් නැහැ. මේ ලෝකයේ තුල සත්‍යයක් ඇත්තේත් නැතයි නැත්තේත් නැතයි කියලා අහුවොත් එහෙම පිළිගන්නවද කියලා මම එහෙම ප්‍රකාශ කරන්නේත් නැහැ. මැරී උපදින සත්‍යයක් ඉන්නවද කියලා අහුවොත් මම ඒක පිළිගන්නේත් නැහැ. මැරී උපදින්නා වූ සත්‍යයක් නැද්ද කියලා අහුවොත් මම ඒක පිළිගන්නේත් නැහැ. මේ ආදී වශයෙන් ලිස්සා යාමේ ආඳා න්‍යාය තමයි සංජය බෙල්ලට්ටි පුත්ත එදා තමන්ගේ දර්ශනය හැටියට ලෝකයට ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට මේ ශාස්ත්‍රු වරුන්ගේ දර්ශනය යම් කිසි කෙනෙක් පිළිගත්තා නම් ආන් මේ පුද්ගලයාට බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස පවතිනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරලා දෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා අර ප්‍රඥාවන්ත ගෝපල්ලා පිළිබඳව. භූතපුප්පං භික්කවේ මාගදකෝ ගෝපාලකෝ සප්පඤ්ඤ ජාතිකෝ එක්තරා ගෝපල්ලෙක් හිටියා මහණෙනි මේ ගංගාවේ තමන්ගේ වුෂබරැල මනාව ඊතර කරවනු ලැබුවා කොහොමද මේ වුෂබරැල මනාව ඊතර කළේ ඒ නුවණ තියෙන ගෝපල්ලා මුලින්ම කල්පනා කළා මේ වුෂබයන්ට මෙහා තීරයේ ඉඳන් එහා තීරයට යනකොට ගිමන් හැරීම සඳහා සුදුසු වැලි තලාවන් මේ ගංගාව මැදේ පිහිටලා තියෙනවද කියලා. එහෙම වැලි තලාවන් පිහිටලා තියෙනවා කියලා දැක්කා. ඒ වගේම මේ වෘෂභයෝ ටික ඉහාතරට ගමන් කළාට පස්සේ අඩිය තියන්න සුදුසු සම වූ පොළවක් තියෙනවද කියලා සොයලා බැලුවා. එහෙම සම වූ පොළවක් තියෙනවා කියලත් මේ ගොපල්ලාට මේ ප්‍රඥාවන්ත ගොපල්ලාට දැක ගන්නට අවස්ථාව ලැබුණා. කටුකෝල් නැද්ද? සුවසේ ඈතර වෙන්න පුළුවන්ද? ගංගාවේ සැඩපහර කෙබඳුද? මේ සියලුම කාරණාවන් කල්පියා මේ ප්‍රඥාවන්ත ගෝපල්ලා විසින් හොයලා බැලුවා. ඒ කාරණාවන් හොයලා බලලා තීරණය කරනවා මේ ගවරැල මේ ගවරැල මගධ රටේ මෙහා තීරයේ ඉඳන් විදේහ රටේ එහා තීරයට ඉතර කරවන්න සුදුසුයි කියලා. එහෙම තීරණය කරලා මුලින්ම මොකද කරන්නේ මේ ප්‍රඥාවන්ත ගෝපල්ලා ගෝපරිනායක වූ දක්ෂ උසභයෝ ගඟෙන් ඉතර කරවනවා. දුබල ගවයෝ ටික මුලින්ම ඈතර කරවන්නේ නැහැ. දක්ෂ උසබයෝ ටික ගංගාවට බස්සවලා ගංගාවේ හා තීරයටම අරගෙන යනවා. ඊළඟට මොකද කරන්නේ මේ ප්‍රඥාවන්ත ගෝපල්ලා? අදාන්ත ගවයෝ. ඒ කියන්නේ ඊට වඩා ශක්තිමත් භාවයෙන් අඩු වූ ගවයෝ ඊළඟට ගඟට බස්සවනවා. ගඟට බස්සවලා ගඟෙන් ඈතර කරවනවා. අර මුලින්ම ඈතර කරවපු දක්ෂ උසබයෝ රට රැළ සුවසේ ගංගා නඩිය සිඳගෙන එහා තීරයට යනවා දැකපු ඊළඟ උෂබරයල කල්පනා කරනවා මේ අය ගියපු පිළිවෙල ඔස්සේම අපිත් ගමන් කළොත් අපිටත් පුළුවන්කම තියෙනවා සුවසේ මේ ගංගාව තරණය කරන්න. එහෙම කල්පනා කරලා අර අදාන්ත ගවයෝ ටිකත් අර මහා උෂබයන් පසුපස ගමන් කරලා ගංගාවේ ඉතර වුණා කියලා සඳහන් කරනවා. ඒ වගේම මහණෙනි ඊළඟට නහඹු වස්තු නාම වැසියෝ කල්පනා කරනවා මහා උෂභයෝ ශක්තිමත් උෂභයෝ සුවසේ මේ ගංගාව තරණය කළා. ඊළඟට අදාන්ත ගවයවරල මේ මහා ගංගාව තරණය කළා. ආන් එහෙනම් අපිටත් මේ මාර්ගයේ ඔස්සේම ගමන් කළොත් පුළුවන්කම ලැබෙනවා මේ මහා ගංගාව තරණය කරන්නට. එහෙම කල්පනා කරලා නහඹු වස්තු වැසියෝ මේ ගඟට බහැලා අර ඉස්තරලා ගමන් කරපු ගවයෝ ගියපු මාර්ගයේ ඔස්සේම ගමන් කරනවා. එහෙම ගමන් කරලා සුවසේ ගංගාව බිඳගෙන ගිහිල්ලා එතෙරට ගමන් කළා කියලා සඳහන් කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා කාය බල අඩු යම් මුෂබයෙක් ඉන්නවා නම් ආන් ඒ මුෂබයත් කල්පනා කරනවා මට ඉස්සෙල්ලා ගමන් කරපු සියලු දෙනා සුවසේ මේ ගංගාව තරණය කළා නම් මමත් ඒ මාර්ගය ඔස්සේම ගමන් කරන්න ඕනේ. ඒ මාර්ගයේ ඔස්සේම ගමන් කළොත් කාය බලය අඩු වුණත් මටත් ගංගා තීරයට ගමන් කරන්න පුළුවන් කියලා හිතලා කල්පනා කරලා ඒ කාය බල අඩු ඒ වෘෂභයෝ රැළත් සුවසේම ගංගාව තරණය කළා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ ප්‍රඥාවන්ත ගොපල්ලා අවසානයේට ඉතර කරවපු ගවයන් පිළිබඳව විශේෂ සටහනක් තබලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා භූත පුබ්බම් භික්කවේ වච්චකෝ තරුණකෝ තාවදේව ජාතිකෝ මාතු ගෝරව කේන වුයිහමානෝ සෝපි තිරියං ගංගාය සෝතං චෙත්වා යම්කිසි හුම් හුම් හඬින් ගමන් කරන්නා වූ පුංචි වසබයෝ ඉන්නවා නම් පුංචි උෂබයෝ වාසය කරනවා නම් ඒ කිව්වේ තමන්ගේ අම්මගේ හුම් හුම් හඬ අනුව ගමන් කරන්නා වූ ලදරු වස්ස වැස්සිය වාසය කරනවා නම් ආන් ඒ වැස්සියොත් මනාව මේ ගංගාවෙන් ඊතර කෙරෙව්වා මේ ප්‍රඥාවන්ත ගෝපල්ලා කියලා බුදුරජාණන් වහන්සේ උපමාවෙන් පෙන්වනවා. මෙන්න මේ උපමාව දේශනා කරලා බුදුරජාණන් වහන්සේ මේ දක්ෂ ගෝපල්ලාට උපමා කරනවා ප්‍රඥාවන්ත ශ්‍රමණක් බ්‍රාහමණයා. කොයි විදිහටද උපමා කරන්නේ? ඒව මේව කෝ භික්කවේ යේකේජි සමනාවා බ්‍රාහමනාවා කුසලා ඉමස්ස ලෝකස්ස කුසලස්ස පරස්ස ලෝකස්ස යම්කිසි ප්‍රඥාවන්ත ශ්‍රමණක් බ්‍රාහමණයෙක් මේ ලෝකයේ කුසලය කියන්නේ මොකක්ද කියලා මනාව දන්නවා නම් පරලෝකයේ කුසලය කියන්නේ මොකක්ද කියලා මනාව දන්නවා නම් ඒ වගේම මායයට අයිති ස්ථාන මොනවද කියලා දන්නවා නම් මායයට අයිති නැති ස්ථාන මොනවද කියලා දන්නවා නම් නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය කියන්නේ මොකක්ද කියලා මනාව දන්නවා නම් ආන් මේ ශ්‍රමණ බ්‍රාහමණය අසුරු කරන්න කියලා කිව්වා අර ප්‍රඥාවන්ත ගොපල්ලා නිසා අර ගවරැල සුවසේ ගංගාව තරණය කළා වගේ ප්‍රඥාවන්ත වූ ශ්‍රමණ බ්‍රාහමණෙක් යම්කිසි කාරණාවක් අනිත් අයට දේශනා කරනවා නම් ඒ දේශනාව ශ්‍රවණය කරන්නා වූ ශ්‍රාවකයෝ මනසේ තමන්ගේ ජීවිත සකස් කරගන්නවා කියලා කිව්වා. කුසලය මොකක්ද කියලා මනාව කියලා දෙනවා නම් අකුසලය මොකක්ද කියලා මනාව කියලා දෙනවා නම් මායයට අයිති තැන මොකක්ද කියලා කියලා දෙනවා නම් මායයට අයිති නැති තැන මොකක්ද කියලා කියලා දෙනවා නම් නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ මොකක්ද කියලා තමන්ගේ ශ්‍රාවකයාට මනාව උගන්වනවා නම් එවැනි ශ්‍රමණ බ්‍රාහමණයෝ ඇසුරු කරන්න කියලා කිව්වා. එවැනි ශ්‍රමණ බ්‍රාහමණයෝ ඇසුරු කරන්නා වූ ශ්‍රාවකයාට ඒ ආශ්‍රය කිරීමම බොහෝ කාලයක් හිත පිනිස සුව පිනිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ගෝපල්ලා උපමා කරගෙන ස්වාමීන් වහන්සේලාට ඒ ප්‍රඥාවන්ත බ්‍රාහ්මණයා පිළිබඳව සඳහනක් සිදු කරනවා. පින්වතුනි මේ ප්‍රඥාවන්ත ගෝපල්ලාට බුදුරජාණන් වහන්සේ උපමා කරන්න වෙන කවුරුවත් නෙමෙයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකෙහි වාසය කරන්නා වූ ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයා. අටුවාචාර්යන් වහන්සේ විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා. පියෝච ගරු භාවනීයෝච වත්තාච වචනක්‍රමෝ ගම්බීරංච කතං කත්තා නොචට්ටානේ නියෝජේ යම් කිසි කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් කියලා සිංහනාද පවත්නවා නම් යම් කිසි කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් කියලා අපිට විශ්වාසයට ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා සතු ලක්ෂණ කීපයක් මොනවද ඒ ලක්ෂණ ශීලාදී ගුණයෙන් ප්‍රියයි ඒ වගේම අනිත් අයගේ වන්දනාවට සුදුසු වෙච්ච කෙනෙක් ස්ථානයේ යොදවනවා අස්ථානයේ යොදවන්නේ නැහැ. ඒ වගේම ගැඹුරු දහම් කතා කියලා දෙනවා. මෙන්න මේ කාරණාවන්ගෙන් සමන්වාගත වෙච්ච කෙනෙක් මේ ලෝකෙහි වාසය කරනවා නම් ආන් ඒ කෙනා නියම කල්යාණ මිත්‍රයෙක් කියලා කිව්වා. පින්වතුනි කල්පනා කරලා බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ සිංහනාද පවත්න්නේ කොහොමද? මම මේ ධර්මය අවබෝධ කළා. මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ඒ නිසා නුභවංශේලාත් මේ ධර්මය අවබෝධ කරගන්න කියලායි සිංහනාද පවත්වන්නේ. බුද්ධෝහං බෝධ ඉස්සාමි මුත්තෝහං මෝචයේ පරේ. සඳහන් කරන්නේ මම මේ අවබෝධය ළඟා කරගෙනයි නුඹලාට අවබෝධ කරන්න කියන්නේ. මම මනාව මේ සංසාර දුකින් අත මිදිලයි නුඹලාට මේ සංසාර දුකින් අත මිදෙන්න කියලා කියන්නේ. එහෙනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේව යම් කිසි කෙනෙක් ඇසුරු නිසුරු කරනවා නම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබන ධර්මයේ යම්කිසි කෙනෙක් මනාව ශ්‍රවණය කරලා ඒ අනුව පිළිපදින්න උත්සාහවත් වෙනවා නම් ඔහුට ඒකාන්ත වශයෙන්ම අර බුසබරැල අර ගම් ගාව සිඳගෙන එතරට ගමන් කළා වගේ ඒ පුද්ගලයාට ඒ ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අහුම්කන් දීම නිසාම මේ සංසාරයේ නම් වූ සැඩපහර බිඳගෙන සුවසේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න පුළුවන් නිර්වාණය නම් උෂේම භූමියට සුවසේ ගමන් කිරීමේ හැකියාව තියෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්ට යෙදුණා. පින්වතුනි අපි දන්නවා බුදුරජාණන් වහන්සේ සතු නවාරහාදී බුදුගුණ බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. ඇයි භාග්‍යවතුන් වහන්සේට අරහං කියලා කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුර වුණා. රහසින්වත් බුදුරජාණන් වහන්සේ අකුසලයක් සිදු කළේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඇසුරු කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ මනාව කන් දුන්නොත් ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න පුළුවන් වෙනවා කියන කාරණාව ආය අරුමයක් නෙමෙයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ස්වයම්බූ ඥාණයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යාවන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්වාගතයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සුගත ගුණයෙන් ලෝකවිදූ ගුණයෙන් අනුත්තර පුරුෂ ධම්මසාරති ගුණයෙන් සත්තා දේව මනුස්සානම් කියන ගුණයෙන් බුද්ධ ගුණයෙන් භගවා කියන ගුණයෙන් සමන්වාගතයි මේ නවආරහාදී බුදු ගුණයන් දරන්ට මේ ලෝකයේ වෙන කිසිම කෙනෙක් සමර්ථ වෙන්නේ නැහැ දක්ෂ වෙන්නේ නැහැ සුදුසු වෙන්නේ නැහැ ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි එහෙනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ අර දක්ෂ ගොපල්ලා වගේ අපිව සංසාර ගමනෙන් මනාව එතර කරනවා දක්ෂ ගොපල්ලා අර මුසබයන් මනාව ගංගාවෙන් එතර කළා වගේ මේ සංසාරයේ නම් වූ සැඩපහරින් අපේ එතර කරවන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව අපිට කියලා දෙනවා පින්වතුනි කල්පනා කරලා බලන්න පුංචි කාලේ අම්මා තාත්තා අපිට ස්කන්ධය මොනවද කියලා කියලා දුන්නේ නැහැ පුංචි කාලේ අම්මා තාත්තා ධාතු පිළිබඳව අපිට කියලා දුන්නේ නැහැ ආයතන පිළිබඳව කියලා දුන්නේ නැහැ සීලය පිළිබඳව අම්මා තාත්තට කියලා දෙන්න තරම් දැනුමක් අපිට තිබුණේ නැහැ. ඉස්කෝලේ ගියාට පස්සේ ගුරුවරුන්ගෙන් අපිට ඒ කාරණාවන් ඉගෙන ගන්න ලැබුණේ නැහැ. විශ්වවිද්‍යාලයට ගියා නම් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන්වත් අපිට මේ කාරණාවන් ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි මේ ප්‍රතිපදාව පිළිබඳව මනාව දේශනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ කියලා දෙනවා. යම් කෙනෙක් සම්මා සම්බුද්ධ ශාසනය ඇසුරු කරනවා නම් ඒ සම්මා සම්බුද්ධ ශාසනය ඇසුරු කරන්නා වූ ශ්‍රාවකයාට මුලින්ම සීලය තුල හික්මෙන්න කියලා. ඒ සීලයත් කොටස් හතරකට බෙදලා වෙන් කරලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. යම් කෙනෙක් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරනවා නම් ඒ කිව්වේ කය වචන දෙක මනාව හික්මවා ගන්නවා නම් සම්මා සම්බුද්ධ ශාසනය තුලට ඇතුළත් වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් උපසම්පන්න භූමියටපත් වෙලා සතර පරාජිකාවන්ට පත්වන්නේ නැතුව තමන්ගේ ජීවිතය ඉක්මවා ගන්නවා නම් ආන් මේ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මනාව කන් දුන්න වෙනවා යම් කිසි සාමණේර ස්වාමීන් වහන්සේ නමක් තමන් වහන්සේට අදාළ ශික්ෂාපද 10 සමාදන් වෙලා එය මනාව ආරක්ෂා කරනවා නම් සේකියාපද 75 තුල හික්මෙන්ද උත්සාහවත් වෙනවා නම් ආන් ඒ පුද්ගලයා ආන් ඒ භික්ෂූන් වහන්සේ ආන් ඒ ශ්‍රාවකයා මනාව බුදුරජාණන් වහන්සේට කන් දුන්නා වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා. ඇස කන නාසය දිවකය මනස කියන මේ ඉන්ද්‍රියන් මනාව සංවර කරගන්න කියලා. ඉන්ද්‍රිය සංවර සීලය යම් කෙනෙක් පූර්ණණය කරනවා නම් ආන් ඔහුත් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල ප්‍රතිපදාවට පැමිණියා කියලා කියලා දුන්නා. ඒ වගේම යම් කිසි කෙනෙක් ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුක්තව Tamanට ලැබෙන්නා වූ ඒ සිව්පසය පරිභෝග කරනවා නම් ආන් ඔහුත් මේ සීල ප්‍රතිපදාව සම්පූර්ණ කරනවා කියලා කිව්වා. කුහනා ලපනා නේමිත්තකතා ලාභේන ලාභං විදිගින්සනසා ආදී වූ ඒ අහිතකර වූ ප්‍රත්‍යසෙවීමේ මාර්ගයන්ගෙන් ඉවත් වෙලා ආජීව පාරිශුද්ධිය ආරක්ෂා කරනවා නම් ආන් ඔහුට පුළුවන් කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ශ්‍රී සද්ධර්මය නිවරදිව තමන්ගේ ජීවිතයට හසු කරගෙන මේ සංසාරේ නම් වූ සැඩපාර ඉක්මවාගෙන යන්න. ඒ වගේම ලෝතර බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට ඊළඟට කියලා දෙනවා සමාධිය පිළිබඳ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා අපිට නිරන්තරයෙන්ම සමාධියට හේතු වෙන්නා වූ සම්මා සතිය වඩන්න කියලා. ඉද බික්ක වේදිකු කායේ කායානුපස්සී විහෙරති. මාණෙනි නිරන්තරයෙන්ම කායානුපස්සනාව තුළට තමන්ගේ අවධානය යොමු කරගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කොච්චරක්ද කියනවනම් කයෙහි කය අනුව බැලීම සඳහා හේතු වෙන්නා වූ කමඨහන් 14ක් එකින් එක භාග්‍යවතුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී එදා ලෝකයට හෙළිදරව් කරනවා. මහණෙනි වේදනාවේ වේදනාව අනුව නුවණින් විමසා බලන්න කිව්වා. වේදනානුපස්සනාව පිළිබඳව දීර්ඝ විස්තරයක් බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. සිතෙහි ආකාර 16ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ එදා කම්මාස ධම්ම නියම් ගමේදී ශ්‍රාවකයාට හෙලිපෙහෙලි කරලා පෙන්නනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාවේදී කමඨහන් පහක් වඩන්න කියලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම ශ්‍රාවකයාට කියලා දෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ නුවණ කොච්චරක්ද කියලා රූපස්කන්ධය පිරිසිඳ දකින්ද වේදනාස්කන්ධය පිරිසිඳ දකින්ද සංඥා ස්කන්ධය සංකාර ස්කන්ධය විඥාන ස්කන්ධය මනාව පිරිසිඳ දකින්ද ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය එදා කියලා දුන්නා එහෙනම් යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානය තුල නිරත වෙන්න උත්සාහවත් වෙනවා නම් ඔහුට ඒකේ ප්‍රතිඵලයක් හැටියට තින්වතුනි ලැබෙනවා කියලා කිව්වා සම්මා සමාධිය. මොකක්ද සම්මා සමාධිය කියලා කිව්වේ? ප්‍රථම ධානය නම් වූ කුසල චිත්තය උපදිනවා කියලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මයන් බැහැර කරලා විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන මේ ප්‍රථම ධානයට කෙනෙකුට සමවදින්න පුළුවන් නම් අන්න ඒ කෙනා මායාටගේ ඇහැට වැලි ගැහුවා වගේ සමානයි කිව්වා. මාර්යාගේ ඇස අන්ධ කළා හා සමානයි කියලා කිව්වා. මාර්යාට අයිති භූමියෙන් මාර්යාට අයිති නො වූ භූමිය තුල වාසය කරන කෙනෙක් කියලා කිව්වා. මේ ප්‍රථම ධානයේ වශී ප්‍රාප්ත කරගත්තා වූ යෝගාවචරයා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ප්‍රථම ධානයේට පත් වෙන ක්‍රමවේදය. යම් කිසි කෙනෙක් ආනාපාන සතිය වගේ යම් කමඨහනක් භාවිතා කරලා උපචාර සමාධියටපත් වෙලා පටිභාග නිමිත්ත උපදවා ගත්තනම් ඒ පටිභාග නිමිත්ත ආවජන වශීතාවයට ලක් කර ගන්න ඕනේ. සමාපජන වශීතාවයට ලක් කර ගන්න ඕනේ. උත්තාන වශීතාවය, අදිත්‍යාන වශීතාවය පුරුදු පුහුණු කරගෙන ප්‍රථම ධානයේ ස්ථාවරභාවයටපත් කර ගන්නට කියලා බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රමවේදය මනාව අපිට කියලා දුන්නා. ඉතින් යම්කිසි කෙනෙක් ඒ ක්‍රමවේදය අනුගමනය කරලා ප්‍රථම ධානය කියන තැනට තමන්ගේ හිතපත් කරගත්තා නම් ඔහුට දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතිනවා කියලා කිව්වා. ඒ ප්‍රථම ධානය වශීතාප්ත කරගත්තා වූ යෝගාවචරයා ඊළඟට පච්චවෙක්කන වශීතාවේ භාවිතා කරලා ඒ ප්‍රථම ධානයේ තියෙනා වූ දෝෂයන් දැකලා දෙවෙනි ධානයට සමවදින්න කියලා කිව්වා. විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ඒ ဒုတိ ය ධානය තුලට තමන්ගේ අවධානය යොමු කරන්නා වූ ශ්‍රාවකයා මායාගේ භූමිය ඉක්මවා ගිහිල්ලා මායාට අයිති නැති මායාගේ ඇස අන්ධ කරපු ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා කිව්වා දෙවෙනි ධානයේ නැවත නැවතත් නැවත නැවතත් පුරුදු පුහුණු කරගෙන වාසය කරනවා නම් ඔහුගේ සිතත් කයත් ආත්පසින් ප්‍රීති ස්වභාවයට පත් වෙනවායි කිව්වා. ඒ ප්‍රීතිය භුක්ති විඳිනා වූ ශ්‍රාවකයා දෙවෙනි ධානය ඉක්මවලා විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ඒ දෙවෙනි ධානය ඉක්මවලා සුඛ ඒකාග්‍රතාව ප්‍රීති කියනා වූ අංගයන්ගේ සමන්වාග ත්‍ෘතිය ධානයේ ලබන්න උත්සාහවත් වෙන්න කියලා කිව්වා. ඒ තුන්වෙනි ධානයේ වශී ප්‍රාප්ත කරගෙන හතරවෙනි ධානයට සමවදින්න කිව්වා. හතරවෙනි ධානයත් ඉක්මවලා පංචම ධානය දක්වා තමන්ගේ මනස උසස් කරගන්න කිව්වා යම් කිසි කෙනෙක් චතුර්ථ ධානය පංචම ධානය ලැබුවා නම් ඔහුට විදර්ශනා ඥාන උපදවන්න කිව්වා එහෙම යම් කිසි කෙනෙක් හතරවෙනි ධානයේද පස්වෙනි ධානයේද සමවැදිලා කල්පනා කරන්න කිව්වා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ පංච උපාදානස්කන්ධය රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කොටස් පහෙන් සමන්වාගතයි. මේ පංච උපාදානස්කන්ධය තුල රූප උපාදානස්කන්ධය ධාතු හතරකින් සමන්වාගත වෙලා තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ ධාතු හතරෙන් සමන්වාගත වෙච්චි මේ රූප උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් වඩන්න කියලා කිව්වා. ඒ වගේම සුඛ දුක්ඛ උපේක්ඛා සහගත වූ මේ වේදනා උපාදානස්කන්ධයේහි අනිත්‍ය ලක්ෂණයම බලන්න කිව්වා දුක්ඛ ලක්ෂණයම බලන්න කිව්වා අනාත්ම ලක්ෂණයම බලන්න කිව්වා යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේහි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය මෙනෙහි කරනවා නම් ඔහුට දෘෂ්ටි සුද්ධිය උපදවා ගන්නට ඒක හේතු වෙනවා කිව්වා දෘෂ්ටි විසුද්ධිය උපදවා ගත්තා වූ යෝගාවචරයාට පටිච්ච සමුප්පාදය මෙනෙහි කරන්න කියලා කිව්වා. කොහොමද පටිච්ච සමුප්පාදය මෙනෙහි කරන්නේ? ආධ්‍යාත්මික ඇසත් බාහිර රූපයත් මනාව පිහිටලා තියෙනවා ඒ නිසා යම්කිසි මොහතකදී මානසිකාරයක් ඇති වුණා නම් විඥානයක් උපන්නා නම් තින්නම් සංගති පස්සෝ ඒ කිව්වේ බාහිර රූපයත් ආධ්‍යාත්මික ඇසත් චක්කු විඥානයත් නිසා ස්පර්ශය උපදිනවා. ආන් ඒ ස්පර්ශය නිසාම වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. තණ්හාව නිසා මේ පටිච්ච සමුප්පාද ධර්මයේම ක්‍රියාත්මක වෙලා මේ සංසාර ගමන ක්‍රියාත්මක වෙනවා කියන අවබෝධය ඇති කරගන්න කිව්වා. එහෙම ඇති කරගෙන තමන්ගේ ජීවිතයේ ඉක්මවාගෙන පටිච්ච සමුප්පාද ධර්මයෙන් ඔබට ගිහිල්ලා උතුම් නිර්වාණගාමිනී ප්‍රතිපදාව තවදුරටත් වඩන්න කිව්වා. එසේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව සප්තවිසුද්ධියේ වඩන්නා වූ යෝගාවචරයාට යම් දවසක උදයව්‍ය ඥානය පහළ වෙනවා කිව්වා. උදයව්‍ය ඥානයේදී සියලුම සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකිනවා ඊළඟට බංගානුපස්සනා ඥානයේදී සංස්කාර ධර්මයන්ගේ නැතිවීම අත්දකිමින් කාලයක් තිස්සේ තමන්ගේ මනස විදර්ශනාව තුළම දැසගෙන සිටින්නා වූ යෝගාවචරයාට සංකාර උපේක්ඛා ඥානෙ උපදිනවා සංකාර උපේක්ඛා ඥානෙද සියවර දහස්වර සමවදිනකොට ඒ ශ්‍රාවකයාගේ හිත පෘථග්ජන භූමිය ඉක්මවලා ලෝකෝත්තර ප්‍රථම භූමිය වූ සෝතාපන්න මාර්ග ඥානය පහළ වෙලා සෝතාපන්න මාර්ග ඵලය සාක්ෂාත් වෙනවා කියලා කිව්වා සෝතාපන්න මාර්ගඵලයේ සාක්ෂාත් වෙච්චි ඒ ආර්ය ශ්‍රාවකයා තව දුරටත් ඒ සෝතාපන්න මාර්ගයෙන් සකදාගාමි මාර්ගයේ තරා පිළිපැදලා සකදාගාමි මාර්ගයෙන් සකදාගාමි ඵලය සාක්ෂාත් කරගන්නවා කිව්වා අනාගාමි ඵලය සාක්ෂාත් කරගන්නවා කිව්වා අරිහත් ඵලය සාක්ෂාත් කරගන්නවා කියලා කිව්වා යම් කිසි කෙනෙක් සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ සතර මඟ සතර ඵලයට පැමිණුණා නම් අන්න බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිවැරදිවම තමන්ගේ ජීවිතයට එකතු කරගෙන බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනාවට හික්මිලා අර ගංගා තීරයේ ඉක්මවා ගියපු උෂබයංගල වගේ මේ සංසාරය නම් වූ මේ සසර සැඩ පහර ඉක්මවා ගිහිල්ලා නිර්වාණය නම් වූ ෂේම භූමියට පැමිණුණා කියලා භාග්‍යවතුන් වහන්සේ එදා සඳහන් කරන්ට යෙදුනා. භාග්‍යවතුන් වහන්සේ උපමාව නැවතත් ගෙන හැර පානවා අර දක්ෂ ගොපල්ලා අර පරිනායක වූ උසබයන් ගංගා ඉක්මවුවා වගේ බුදුරජාණන් වහන්සේ මනාව ධර්මය දේශනා කළාට පස්සේ නුවණ තියෙනා වූ මහා ශක්තිමත් ඒ පුද්ගලයන් විසින් සම්මා සම්බුද්ධ ශාසනය තුල අරිහත්ත්වේ සාක්ෂාත් කරගෙන රහතන් වහන්සේලා බවට පත් වුණා කියලා කිව්වා. ඒ රහතන් වහන්සේලාගේ අරිහත්ත්වය පිළිබඳව සලකලා බලලා ඊළඟට අනාගාමි උතුමාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වුණා. අනාගාමි උතුමාණන් වහන්සේලා මේ සංසාර සාගරේ ඉක්මවා යන පිළිවෙල දැකලා සකදාගාමී ඵලයටපත් වුණු ශ්‍රාවකයෝ මේ සංසාර සැඩපහර නිමා කළා කිව්වා. ඒ වගේම සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගෙන සෝවාන් මාර්ගයේ ඵලය වඩපු ඒ ආර්යයන් වහන්සේලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන සීලබ්බත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ ත්‍රිවිධ සංයෝජන ධර්මියෝ සිඳ මිඳ දාලා මේ සසර සැඩපාර ඉක්මවලා මෙතරින් එතරට ගමන් කළා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි අර හුම් හුම් හඬ අනුව ගමන් කරන්නා වූ ලදරු වස්තු වගේ යම්කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනය තුල ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී තත්වයටපත් වුණා නම් ආන් ඒ අයත් මේ සංසාර ගමන ඉක්මවාලීම සඳහා අර ගංගාවේ සැඩපාරේ ඉක්මවාලීම සඳහා සුදුසුකම් ලැබූ අය බවට පත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කුමක් නිසාද? කවුරු නිසාද? ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසායි. බුදුරජාණන් වහන්සේගේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිත සකස් කරගත්තා වූ ඒ ප්‍රඥාවන්ත බුද්ධිමත් ශ්‍රාවකයෝ මනාව මේ සංසාර ගමනට තිත තබනවා කියලා භාග්‍යවතුන් වහන්සේ සිංහනාද පවත්වනවා. එහෙම සිංහනාද පවත්වලා භාග්‍යවතුන් වහන්සේ නැවතත් සඳහන් කරනවා අයං ලෝකෝ පරෝ ලෝකෝ ඥානතා සුප්‍රකාශිතෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මෙලොව දැනගෙන පරලොව දැනගෙන නව ලෝකෝත්තර ධර්මය දැනගෙන මාරයට අයිති ස්ථාන දැනගෙන මාරයට අයිති නැති ස්ථාන දැනගෙන සංසාරයෙන් ඈතර වෙන විදිය මනාව ශ්‍රාවකයාට දේශනා කරලා තියෙනවා. ඒ අනුව නුඹ වහන්සේලා තමන්ගේ ජීවිත ඉක්මවා ගන්නට ඊටමත් ඉක්මනින් මේ සංසාර සාගරේ ඉක්මවා යන්න පුළුවන්කම තියෙනවා. මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල මනාව හික්මෙන්නා වූ ශ්‍රාවකයාට ඊටමත් ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කෙරෙහි වෙහෙසෙන්ට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නටම ප්‍රාර්ථනාවන් ඇති කරගන්නට කියලා භාග්‍යවතුන් වහන්සේ මේ අනුශාසනාව නිමාවටපත් කරනවා බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනාව ශ්‍රවණය කරපු භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙක් උතුම් සෝවාන් ආදී මඟඵල ලැබුවා සියලු භික්ෂූන් වහන්සේලා මේ සූත්‍ර දේශනාව සතුටින් අනුමෝදන් වුණා කියලා දේශනාව අවසානයේ සඳහන් වෙලා තියෙනවා. මේ සූත්‍ර දේශනාවේ නම තමයි චූලගෝපාලක සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ මහා යමක වර්ගයේ හතරවෙනි සූත්‍ර දේශනාව ඇටියට සඳහන් වෙලා තියෙනවා. ඒ කොටස මේ පින්වත් පිරිසට කියවලා බලලා පපංචසුදෙනී මජ්ක්‍ධිම නිකාය අටුවාවේ අරුත් විවරණය කරන තැන මනාව පිරික්සලා බලලා සූත්‍ර දේශනාව මනාව ඉගෙනගෙන තමන්ගේ ජීවිතය තුළට එක්කාසු කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සාක්ෂාත් කරගන්නට කියලා මේ පින්වත් පිරිසට සිහිපත් කරනවා. ඒ සඳහා හේතු උපනිෂ්ඨේ වෙන්නා වූ ශක්තිය ඇති කරගත්තා වූ මේ පුණ්‍ය ශක්තිය නිසා වෙන්නේ පින්වත් පිරිසගේ ජීවිතයන්ට හේතු උපනිෂ්ඨේ වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.